තෙරුවන් සරණයි ධර්ම ශ්‍රවණේට සදී පැහැදී ඉන්නා වූ සුපින්වත් ඔබ සැමට බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනාව පවත්වන්නට අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් වැඩමවා වදාළ තනමල්විල කිතුල් කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව নমස්කාර පූරකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු සුපින්වත්නි අද දවසේදී මේ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් ගෙන එන්නට තම සදැහැති දායකත්වයේ ලබා දී තිබෙන්නේ බිබිල ඊතනවත්තේ පදිංචි BW ලොකු මැඩිකා උපාසිකා මාතාව TMW ගුණවර්ධන උපාසක මහත්මයා ඇතුළු දූදරු පිරිස විසින් මේ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්මදේශනය ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වෙමු.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 ඒ සඳහා සහයෝගයක් ලබා දෙන්නත් සිත තුළ පහළ වෙච්ච අවස්ථාවක් මේ අවස්ථාව. පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන ඊටමත් දුර්ලභව ඒ දුර්ලභව පහළ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කරන්නේම අතිශයින්ම දුර්ලභම වූ කාරණාමයි. මොකද පින්වන් දුර්ලභම වූ කාරණාව කියන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ අප දේශනා කරන්නේ මේන මේ සංසාර දුකෙන් අත්මිදීම පිණිස හේතු වන්නා වූ මාර්ගයක් උන්වහන්සේලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් අපිට මේ මාර්ගය කියන වචනයවත් අහන්න වෙන්නේ නැහැ. ඒ මාර්ගය තමයි පින්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් විමසලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කළොත් අපිට මේ සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. ඒ නිසා පින්වන්නේ ඒ තරම්ම වටිනා වූ චතුරාර්ය සත්‍ය දේශනාවක් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කරන්නේ. එහෙමනම් දැන් අපිත් අවබෝධ කරගන්න උත්සාහ වෙන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේලා කුමක්ද අපිට දේශනා කරන්නේ? ඇයිද ඒ එහෙම අපිට දේශනා කරන්නේ? කුමක්ද දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය. ඇයිද දේශනා කරන්නේ? සසර දුකෙන් ඈතර කරන්න. ඒ සසර දුකෙන් ඈතර කරන්න කියන්නේ පින්වත්නි මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන්නා වූ මේ අනවරාග්‍ර සංසාරේ බොහෝ කාලයක්ම පින්වත්නි අවිද්‍යාව නිසාත් තණ්හාව නිසාත් ඒ මේ අත ගමන් කරලා තියෙනවා. එහෙනම් ලෞතර බුදුරජාන් වහන්සේ නමක් ලෝ පහළලා දේශනා කරන්නේ ආන්නේ තණ්හාව නැති කර දමන්නටත් අවිද්‍යාව දුරු කර ගන්නටත් වූ මාර්ගයක්. ඒ මාර්ගයේ පින්වත්නි පුරුදු කරන්න පුළුවන්කම තියෙන්නේ දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ විශේෂයෙන්ම මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සයන්ට දෙවිවරුන්ටත් පුළුවන්. මොත් විශේෂයෙන්ම පින්වත්නි බුදුවරු මනුස්ස ලෝකයේ පහළ වෙලා මේ මිනිස්සයන්ට දේශනා කරනවා මේ මාර්ගය මේ ජීවත් වෙන ස්වභාවය දුකයි. මේ දුකෙන් අත් මිදෙන්න නම් මෙන්න මග. ඔය කරන හැම වැඩ පිළිවෙලක්ම දුකටමයි හේතු වෙන්නේ දුකට හේතු වෙලා දුකම තමයි අපිට උරුම වෙන්නේ. එහෙනම් දුකම උරුම වෙන අපිට උන්වහන්සේලා දුකෙන් අපි ඈතර කරන්න උත්සාහ කරනවා. බලන කොච්චර කරුණාවක් තියෙනවද කියලා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේලා මහා කාරුණිකයි නේ. මහා කාරුණිකයි බුදුරජාණන් වහන්සේලා. බලන්න අපිට අපිට මේ දුකෙන් ඈතර වෙන්න කියලා ඔබට වෙන කවුරුවත් කියලා තියෙනවද? කතා කරන්නකෝ. එහෙම කියලා තියෙනවද? කිසිම කෙනෙක් ඔබට අම්මා තාත්තවත් වෙන කවුරුවත් කෙනෙක් ශ්‍රාවක සංඝරත්නය බුදුරජාන් වහන්සේගේ දේශනාවකදී ඒ දේශනා කරපු දේශනාවක් කවුරු දේශනා කරන වෙලාවක ඇහුණ ඇරෙන්න. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක් හැරෙන්න වෙන කවුරුවත් දුකෙන් එතර වෙන්න කියලා කියනවා අපිට ඇහිලා නැහැ. හැබැයි ඒගොල්ලෝ කියනවා අපිටත් දුකෙන් එතර වෙන්න මේක දුකයි. හැබැයි දුකයි කියලා කිව්වට ඒගොල්ලෝ අපිට දුකෙන් එතර වෙන්න මගක් කියන්නේ නම් මගක් කියන්නේ. අපිට මේ කියනවා මේ ජීවිතේ දුකයි මේ දුකෙන් අත් මිදෙන්න කියලා කියනවා. හැබැයි පැහැදිලි මගක් නැහැ අත් මිදෙන්න කියලා ඒගොල්ලෝ අපිට අලුතෙන් කියන මගද යෝජනා කරන මගද තවත් දුකක්. දැන් ඉන්නේ දුකේ දුක නැති කරන්න කියන්නේත් නැති කරන්න කියලා ආයිත් අපිට ලබා ගන්න කියන්නේ දුකක්මයි. එතන තියෙන්නේ පින්වන්දි දුකේ වෙනසක් විනා දුකෙන් ඈතර වීමක් නන් නෙමෙයි. දැන් ඔබ ජීවිතයේ කොපමණ කාලයක් ওই දුක නැති කරන්න විවිධ වැඩ කරන්නේ නැති නේද? දැන් යම් දෙයක් නිසා නේද අපිට දුක එන්නේ? ඒක නැති කරන්න කියලා හිතන් වෙන වෙන දේවල් කරලා නැද්ද? නැද්ද? කරලා තියෙනවා. දැන් එතකොට ඔබට දුක නැති වෙලා තියෙනවද? නෑ. ඒත් අපිට පින්වත්නි බලන්නකෝ හිමි වෙලා තියෙන කුමක්ද? දුකමයි. ඒ නිසා පින්වත්නි මේ ලෝකය කියන්නේ දුකයි. එතකොට ලෝකය කියන්නේ දුක නම් ඔබ ලෝකය තුල ඉඳගෙන දුක නැති කරගන්න නැති වෙන්න තනක් හොයනවා කියන එක ඒක වෙන්න බැරි දෙයක්. එනිසා ලෝකයම කියන්නේ දුක නම් ලෝකය තුල දුක නැති තැනක් කොතනකවත් මුණ ගැහෙන්නේ නැහැ පින්වත්නි. දුක අඩුතෙන් මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි ඒකත් ඊ타ත්ම කෙටි කාලයක් විතරයි. තව මොහොතකදී ඒකෙත් දුක අපිට වැඩි වෙනවා. එහෙනම් අපිට දුක නැති කර ගන්නම නම් කරන්න ඕන කුමක්ද? ලෝකයෙන් ඊතර වන්නා වූ වැඩපිළිවෙලක්. පින්නද ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරන්නේම ආන්නේ ලෝකයෙන් ඊතර වෙන වැඩපිළිවෙලක්. එහෙනම් ලෝකය තුල පැඳෙන වැඩපිළිවෙලක් නෙමෙයි. ලෝකයෙන් ඈතර වෙන වැඩපිළිවෙල. ඇත්තට පින්වත් දැන් ඔබ කැමති ලෝකයෙන් ඈතර වෙන වැඩපිළිවෙලකට ලෝකයේ තුල හැඳෙන වැඩපිළිවෙලකටද? ඕගොල්ලෝ උත්තර දෙන්නකෝ කැමති කොහොමද? ලෝකයේ තුල වැඩියෙන්ම කැමති ලෝකයේ තුල රැඳෙන්න නේද? හිතේ අතින් ඇත්තම කතා කරලා ඇහුවොත් ලෝකයෙන් ඈතර වෙන වැඩ පිළිලක් වොත් ඔබ කැමතිද? ඔබ කැමති නැහැ. කැමති නැහැ. ඔබ කැමති මේ ලෝකය තුල මේ ලෝකයේම දුක අඩුයි කියලා තියෙන තැනක් තියෙනවා නම් ලෝකයේ තුල ඉන්න ගමන්ම අන්න අඩුයි කියන එක තෝරන්න නම් පණි. ඒකත් ටික වෙලාවකට. එහෙම නේද ඇත්ත? පිනදි එහෙම හිතුවොත් අපි අපිට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නෙත් නෑ බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නෙත් නෑ එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න නම් අපි මේ ලෝකයෙන් එතරවන්නා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරන්ට ඕන. එහෙම ශ්‍රවණය කරගත්තොත් ආන්න ඔබට නුවණින් විමසන්න පුළුවන් ඒ කාරණා. නුවණින් ඔබට විමස ගන්න පුළුවන් වුණොත් ආන්න පින්වත්නි එතකොට අපිට කෙලෙස් සංසිඳවන දේ කරගන්න පුළුවන්. කලකිරීම කියන්නේ අවබෝධය ඇති වෙන වැඩ පිළිවෙලක් වෙන්න පුළුවන්. නොයල්ම පිණිස හේතු වෙන වැඩ පිළිලක් වෙන්න පුළුවන්. නෑ අපි කොච්පමණ ධර්මයේ අහලා තිබ්බත් දැන් බලන්නකො පින්වත්නි ඔබේ කෙලෙස් සංසිඳ වෙනවයි සිඳිනවද? කෙලෙස් එන්නෙන්න මොකද වෙන්නේ? වැඩි වෙන එකක්මයි. අවබෝධය ඇති වෙනවද? නෑ. කොච්චර වයසට ගියත් තාම ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන ඉතාමත්ම 45යි. එතකොට කලකිරීම නැත්තම් අවබෝධය පිණිස හේතු වෙලත් නැහැ. නොඇල්ම පිණිස හේතු වෙලා තියෙනවද? ඒත් නැහැ. ඇල්ම වයසටම ගිහිපු කෙනෙක් වුණත් හිතෙන් කුමක් හෝ දෙයක් අල්ල ගන්නම තමයි උත්සාහ කරන්නේ. එතකොට ඇල්ම දුරු කරන්න හේතු වෙලත් නැහැ. එහෙමනම් අපිට ලැබෙයිද නිවන් මගක් කොයි දවසකවත්? ලැබෙයිද? නැහැ. ලැබෙන්නේ නැහැ පින්වන්ත. එහෙමනම් ලෞතුරා මාර්ගයක් ලැබෙන්න නම් අන්නර ලක්ෂණ තියෙන තැනක් වෙන්න ඕන. එතකොට ඒ ලක්ෂණ තියෙන තැනක තමයි පින්වත්නි එහෙමනම් අන්න බුද්ධ වචනයක් විවර වෙන්නේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ආන් එහෙම චතුරාර්ය සත්‍ය ධර්මයමයි ලෝකයෙන් ඈතරවන්න හේතු වෙන ධර්මයමයි. ලෝකයේ තුල රැඳෙන එකක් නෙමෙයි. එහෙමනම් වෙනෝනේ අපි දැන් මෙතෙක් කාලයක් තිස්සේ බොහෝ දුරටම අපි දැන් කරගෙන ආවේ කෙලෙස් වැඩි වෙන දෙයක්. නේ? එක්කෝ දැන් manuss ලෝකය ඔබට හොඳමදි නම් ඔබ දැන් මේ manuss ලෝකෙ දැන් කුමක් සඳහාද මේ ජීවිතේ දැන් කැප කරමින් කටයුතු කළේ? දැන් ඔබ ශාසනය කියලා බුද්ධ ශාසනය තුල කටයුතු කරනවා කියලා හිතාගෙන ඔබත් මේ මොන මොන හෝ මට්ටම් වල දේවල් හිතාගෙන දැන් කරපු කටයුතු වල ප්‍රතිඵලය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ඔබ බලාපොරොත්තු වෙන්නේ දිව්‍ය ලෝකෙක උපදින්න නේද? කතා කරන්නකෝ. එහෙම හිතක් තිබ්බේ නැද්ද? එහෙම හිතක්. එහෙම නැත්නම් manuss ලෝකේ හොඳ තැනක උපදින්න නේද? එහෙම නේද? එහෙමයි. එතකොට එහෙමනම් පින්වත්නි ඔබට තවම බුද්ධ ශාසනයේ උණුසුමවත් උණුසුමවත් නැහැ. හොඳට මතක තියන්න උණුසුමවත් නැහැ. පේන තෙක් මානකවත් නැහැ. ඔබ දිව්‍ය ලෝකෙ හිත පිහිටවන පැත්තක ඉඳන් කටයුතු කරා නම් තාම බුද්ධ ශාසනය දන්නේවත් නැහැ. උණුසුමක්වත් පේන තෙක් මානයකවත් දන්නේවත් නැහැ. ඇයි පින්වන්ද එදා නොදන්න කාලෙදී මේ ඉස්සර ඔය ආලාර කාලාමලා කට්ටිය දිව්‍ය ලෝකවල යන්න කටයුතු කරේ? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා දිවි ලෝකේ යන්න බහනක්ද දේශනා කරන ධර්මයක්ද? දේශනා කරනවද මහණෙනි නුඹලා දිවි ලෝකයෙන් උප්පත්ති ලබන්න මේ කටයුතු කරන්න කියනවද? නැවත manuss ලෝකෙන්ද මේ කටයුතු කරන්න කියනවද? නෑ. ඒ කටයුතු බුද්ධ ශාසනේ නෙමෙයි. ඕන්න මතක තියාගන්න. එතකොට එහෙනම් කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ පින්වත්නි අසුරු සැනයක් වදින මොහොතක්වත් නැවත ඉපදීමක් වර්ණනා කරන්නේ නෑ. නැවත උපදින එක අසුරුසනයක් වදින මොහොතක්වත් උන්වහන්සේ දේශනා කරන්නේ නෑ. මහන්නේ ඒක මම වර්ණනා කරන්නේ නෑ කියන අසුරුසනයක් වදින මොහොතක්වත්. ඇයි ඒ හේතුව? නැවත ඉපදීමම කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණමයි. නිසා උන්වහන්සේලා දේශනා කරන්නේ මේ නැවත නූපදින විදියටමයි. සසර දුකෙන් ඈතර වෙන විදිහම. දැන් දෙයනේ අපි ගොඩාක් කාලයක් පුරුදු කරගෙන කරගෙන මේ කළු කොණ්ඩේ සුදු වෙනකන්, කෙස් ටික හැලෙනකන්, දෙපා වාරු නැති වෙනකන්, දත් ටිකක් බිමට වැටෙනකම්ම දැන් මොකද කරලා තියෙන්නේ? අපි බුද්ධ ශාසනයද කටයුතු කළේ? හිතනවද බුද්ධ ශාසනය කියලා? නෑ. අදවත් තේරුම් කරගන්න බුද්ධ ශාසනය නෙමෙයි. බුද්ධ ශාසනයේ කටයුත්තක් නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ආර්ය පරේෂණය තුල ආර්ය පරේෂණය තුල නැවත නූපදින්නමයි උන්වහන්සේලා දේශනා කරන්නේ. ඔබ අහලා තිනේ පින්වත්නි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වුණා භාවනාමය කටයුතු කරනවා. උන්වහන්සේ එතනින් එහාට තවත් මේ කටයුත්ත දිනු පමුණු කළේ නැතුව සාමාන්‍ය ආරාමයේ කටයුතු කරගෙන ඉන්නකොට ඊට පස්සේ අහනවා මේ ඇයි ඉතුරු කටයුතු ටික කරගන්නේ නැති කියලා. ඊට පස්සේ කියනවා මම ස්වාමීනි මම ඉතුරු ටික බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඉතුරු ටික මම හේදි කරගන්න බලන්නම් මෙහෙම කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහන අසූචි පොඩ්ඩක් තර වුණුත් ගඳයිද ගොඩක් තර වුණුත් ගඳයිද කියලා. මොකද උත්තරේ? ඒ පොඩ්ඩක් තර වුණත් ගඳයි ගොඩක් තර වුණත් ගඳයි කියනවා. එහෙමනම් මහාන මම නැවත නැවත කොත්තනකවත් ඉපදීමක් නම් වර්ණනා කරන්නේ නැහැ කියනවා. ඒ බලන්න අනාගාමී උත්තමයන්ට. දැන් ඉන් මෙහා ඉඳගෙන මේ නැවත අතන මෙතන එල්ලෙන්න හිතන් ඉන්න අය ඕගොල්ලොන්ට දේශනාවක් කළොත් කොහොම කියයිද? නේ? මෝග පුරුෂයෝ, හිස් පුරුෂයෝ නේ? එහෙම වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ. ඕක නෙමෙයි මම දේශනා කරන ධර්මය. ඕක නෙමෙයි බුද්ධ ශාසනය. නේ ඕක නෙමෙයි ලෞතුරා මග ලෞතුරා මග කියන්නේ කුමක්ද සංසාරෙන් එතර වෙන්නමයි තියෙන්නේ ඒක නිසා ඔය සියල්ල අතහරින්න දහමකුයි උන්වහන්සේලා දේශනා කරන්නේ දැන් අද අපට අවිත් තියෙන කුමක්ද බොහෝ දේවල් අල්ල ගන්න දහමක් නේ උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි මහණෙනි මේ ධර්මයද මම මේ ඒ පාරුවකට වගේ උපමා කරනවා කියනවා. ඒක තියෙන්නේ ඔරුවක් පාරුවක් තියෙන්නේ ඊතර වීම සඳහා පමණයි කියනවා මහණෙනි. කරගහගෙන යන්න නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? මේ ධර්මයේ තියෙන්නේ සසරෙන් ඈතර වීමට කරගහගෙන යන්න නෙමෙයි. දැන් අද ගත්තොත් අද මේ අපේ පින්වත් අය ධර්මයේ කරගහගෙන ඉන්නේ. ධර්මයේ කියන સિદ્ધාන්ත ටික කරගහගෙන හැබැයි දහම් මා අවබෝධයේ කටයුත්තක් නම් කරනවා බොහෝ දුරට අඩුයි. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න වෙනන්නේ මේ කටයුත්ත සඳහා මේ ගොඩාක් දේ දැනගන්න ඕනත් නැහැ. ඔබ දැන උගත් වෙන්න ඕනත් නැහැ. මේ පාලි සංස්කෘත ඔය ගොඩක් දේවල් අවබෝධ කරගන්න ඕනත් නැහැ. ඒව තියෙන අවබෝධය තියෙනවා නම් හොඳයි. ඒක නෙමෙයි. ඔබට තියෙන එකම දේ පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය දැනගන්න. දුක දැනගන්න. දුක ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න. නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න. නැති කරන්නා වූ මාර්ගය මොකක්ද කියලා දැනගන්න. දුක දැනගන්න, දුක ඇතිවීම දැනගන්න, නැති කිරීම දැනගන්න, නැති කරන්නා වූ මග අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ දන්නව නම් ඕන්න ඔය ඇති. තවත් ඔය ගොඩාක් දේ කියව කියව කියව ඉන්න තරම් අපිට මේ ආයු කාලය මදි. අවුරුදු 60 70යි නේ ආයු කාලය. මේක තුල අත දෙඩවල වලට කොච්චර කාලයක් මිඩංගු කරන්න වෙනවද? එතකොට අපිට ඔය ගොඩ දේවල් වෙන වෙන දේවල් කරගන්න වෙලාවක් ඇත්තේ අපිට නෑ. ඒ නිසා ඔබට තියෙන්නේ පින්වන්දි කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගෙන් අසාගත් ධර්මයක් දැනගත් ධර්මයක් ඔබ දැකගන්න උත්සාහ දරන්න. ඒක ඔබ නුවණින් විමසන්න. ඒක ඔබ නුවණින් විමසනකොට ඔබටම තේරෙයි ඔබටම මුණ ගැසෙයි කෙලෙස් සංසිඳ වෙන බවක්. ඒ පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති වෙන බවක් තේරෙයි. එතකොට ඇල්ම දුර්වීම පිණිස හේතු වෙයි. බලන්නකෝ එතකොට කොච්චර වටනද. ඒක ඔබටමයි නුවණ විමසන්තේ. නැතුව කොච්චර වෙන වෙන දේවල් කරත් ඔබටම ධර්මයේ මුණ ගැහෙනවා විනා වෙන කිසි කෙනෙකුට මුණ ගස්සන්න බෑ. ඇයි මුණ දැන් අපිට බෑ ඔබට දහම මුණ ගස්සන්න. අපිට පුළුවන් මෙන්න මග ගියොත් මුණ ගැහෙයි. යන්නේ නැතුනොත් මුණ ගැහෙන්නේ නෑ. අනාවක කී කියා ඉන්න පුළුවන් කම ලැබෙයි. ඒ නිසා ඔබට මේකට ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ. මිල මුදලක් වියදම් කරන්න දෙයක් නෑ. අයින් එකට වාඩි වෙන්න අහපු ධර්ම කාරණාවක් විමසන්න යෝනිසෝ මනසිකාරය විමසන්න එතකොට එහෙම විමසන කොටයි පින්වන්නේ ඔබට මේක අවබෝධ එතකොට මම දැන් ඔබට කියා දෙන්නම්කෝ එක අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි උන්වහන්සේගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලට පිවිසුනේ නැති වුණොත් යමෙක් ආර්ය අෂ්ටාංග මාර්ගය තුලට පිවිසුනේ නැතුනොත් එයා බුද්ධ ශාසනයට ඇතුළත් වෙලාද නැද්ද? ඇතුළත් වෙලාද නැද්ද? කතා කරන්න. ඇතුළත් වෙලා නැහැ. එහෙනම් පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණා කියන්නේ බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. එහෙනම් බුද්ධ ශාසනයට ඇතුළත් වුණා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණා. ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණා කියන්නේ එයා සෝතාපන්නයි. එයා සෝතාපන්නයි. එහෙමනම් පිනදි සෝතාපන්න වුණොත් තමයි බුද්ධ ශාසනය ඇතුළත් වීම වෙන්නේ. එහෙනම් දැන් ඔන්න සෝතාපන්න වෙන්න තමයි බුදුරජාන් වහන්සේ දේශනාව තියෙන්නේ. මුලින්. ඊට පස්සේ ඔබ නුවණින් විමසලා තමයි ඊටු ටික කරගන්න ඕන. එහෙමනම් පින්වත් දැන් කල්පනා කරන්ද ඒ සෝතාපන්න වෙන්න කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ඕන. නැත්තම් මේ ලෝකයේ තුල ඇත්ත తත්ත්වය දැක් ගන්න ඕන. ලෝකය කියලා කියන්නේ පින්වන්නේ මේ ආයතන. ආයතනවල යථා ස්වභාවය අවබෝධ වෙන්න ඕන. එහෙම නැතිව ඔබ වෙන මොනෝ මොනව කියව කියව හිටියත් වෙන වෙන දේවල් කර කර හිටියත් ඔබට සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගය පහළ වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාංග මාර්ගය පහළ වෙන්නේ නැහැ. එහෙම නොවෙනකොට ඔබට බුද්ධ ශාසනය නෑ. බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ නෑ. ඔන්න දැන් ඔබ කැමති නම් ඔබට පුළුවන් වැඩ පිළිවෙලා. කැමතිද දැන් එහෙම? කතා කරන්න මාත් එක. ඔව්ද නැද්ද? දැන් ඕගොල්ලෝ කැමතිද මේ ලෝකෝත්තර මාර්ගයේ පාදගන ක්‍රමයක් දැනගන්න? කැමති. හැබැයි ඒක අපිට පාදලා දෙන්න පුළුවන්ද? බෑ. අපිට කියන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ඒකේ පිළිවෙල විතරයි. එතන ඔබට තියෙන්නේ මොකද්ද? ඒක නුවණින් විමස විමස විමස විමස අධ්‍යයනය කරන්න. ඒක ඔබටම මුණ ගැහෙනවා. පින්වත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සැප වේදනාව එක් අන්තයක් දුක් වේදනාව තවත් අන්තයක් අදුක්කම සුඛ වේදනාව මැදයි කියලා. කිව් දෙය මතකයිද? කතා කරන්න කතා කරන්න. ඕද නැද්ද? මොකද්ද මම කිව්වේ? සැප වේදනාව කතා කරන්න. සැප වේදනාව අනුබල ඕගොල්ලෝ ඒවට එන්නේ නැහනේ. පින්වත්නි කොච්චර ඇහුවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර කෙලෙස් සංසිඳ වෙන දහමක් නැති වුණොත් දැන් ඒකට ඔබට එන්න හිතෙන්නේ නැහනේ බලන්න මොනේ ඒකත් එක හිතෙන්නේ නැහනේ මේ දේශනා කරනකොට මේ දේශනාවත් එක්කම ඔබ මොහොතක් මොහොතක් නෑරම පස්සෙන් එන්න ඕන එහෙම ආවන් තමයි ඔබට නැතන් ඔබට මේක මුණ ගැහෙන්නේ. එහෙම නැති වුණොත් පින්නවද මේක මේ කියව කියව හිටිය කියලා වන්දනා කර කර හිටිය කියලා පුද පූජා තීතිය හිටිය කියලා කවදාකවත් බුද්ධ ශාසනය නම් මුණ ගැහෙන්නේ කවමදාක්වත් මුණ ගැහෙන්නේ දැන් පින්නවද මේක අවබෝධයක් වෙන දෙයක්. බුදුරජාන් වහන්සේ දේශනා කළේ අවබෝධාත්මක දෙයක්. අවබෝධ කළ යුතු දෙයක්. ඒ නිසා මේක අවබෝධ කරගන්න ඕන. දැන් අපේ බෞද්ධයට අවබෝධ කරගන්න කිව්වට කොහොමවත් උඩට හිතෙන්නේ නැහැ. කියවන මොන හරි දෙයක් දුන්නොත් නිකන් ඔය ආවට ගියාට කීවලා හරි යන්න තමයි අවස්ථාව තියෙන්නේ. ඒ නිසා දැන් දැනගන්න එහෙනම් මං එක මාර්ගයක් කියන්නේ ඒකවත් පුරුදු කරගන්න බලන්නකෝ. මොකද මම කියන්නේ සැප වේදනාව එකාන්තයක්. අනිත් එක කියනකෝ දුක් වේදනාව තවත් අන්තයක්. එතකොට මැදුම් පිළිවෙත වෙන්නේ මොකක්ද? අදුක්කම සුඛ වේදනා නැත්නම් උපේක්ඛාව. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මහන්නේ සැප වේදනාව එකාන්තයක් දුක් වේදනාව තවත් අන්තයක් අදුක්කම සුඛ වේදනාව මැදයි කියලා. ඔන්න මැදයි කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය ෂ්ටාංග මාර්ගය. ආර්ය ෂ්ටාංග මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඔන්න සීල සමාධි ප්‍රඥා. ඒ කියලා කියන්නේ මැදයි කියලා කියන්නේ නැත්නම් සමතහා විපස්සනාව. දැන් අද ඔබ කොච්චර වාඩි වෙලා පැය ගණන් භාවනා කරනවද නේ? කරනවද නැද්ද? දෙන්න උත්තර. භාවනා කරනවද ඔබ? කරනවනේ. පැය ගණන් වාඩිලා භාවනා කරනවනේ. කරනවා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඔබ සම්මා දිට්ඨියටපත් වෙලා නැත්නම් ඔබ කරන සියලු භාවනා ලෞකික භාවනා බව කරුණාවෙන් මතක තියාගන්න. මොන විදියකවත් ඔබට ලෝකෝත්තර මගක්වත් බුදුරජාන් වහන්සේවත් මුණ ගැහෙන්නේ නැහැ කොමන විදියකටවත්. ඇයි අවබෝධයකින් තොරවනේ මේ යන්නේ. ඔබ අවබෝධයකින් තොරව කරන මේ වැඩපිළිවෙල ඒක හරියන්නේ නැහැ. ඇයි ඔබට බුද්ධිය තියෙනවනේ. එදා උද්දකරාම පුත්‍රල උඩින් ගියානේ. ඒ ගියේ භාවනා කරලානේ. නමුත් සෝතාපන්න වුණාද? කෙලෙස් සංසිඳව ගත්තද? නිවන් දැක්කද? නැහැ නේද? අද කරන්නේ ඔබ මොකද්ද? ඒත් ඒකමනේ. බෝසතාණන් වහන්සේත් එතෙන්ට වැරලා කිව්වනේ මේ මම හොයන මග නම් ඕක නෙමෙයි. නමුත් මම හොයන මග ඕක නෙමෙයි කිව්වේ. ඊට වඩා යථාර්ථවාදී ධර්මයක් උන්වහන්සේ දේශනා කරන්නේ. දැන් බලනකො හැම කෙනාම දැන් බොහෝ අය අපෙන් අහන්නේ අනේ ස්වාමීන් දැන් අපි භාවනා කරනවා. දැන් මෙතෙන්ට මේ වෙනකොට ඊළඟ එක මොකද්ද? ඊතෙන් ඊළඟට කරන්නේ කොහොමද? ඊළඟට කරන්නේ දැන් පුදුම වැඩේනේ. අපි තමයි ඒ යත්තන්ට සියල්ල කරන්න කියන්න ඕන. දැන් මේක කරන්න ඕන දැන් මෙහෙම කියලා. ඒගොල්ල කරන ක්‍රියාවක් තියෙනවා. අපි තමයි ඒකේ අවබෝධය තියෙන්නේ. අවබෝධය තියෙන්නේ ස්වාමින් වහන්සේටයි ක්‍රියාව කරන්නේ ඔය ඇත්තොයි. එතකොට මේක තුල මාර්ගඵල දැන් ඔබ භාවනා කරයි. දවස් ගණන් තිස්සේ භාවනා කරයි. මාර්ගඵල ලබන්නේ ස්වාමින් වහන්සේයි ඔබ භාවනා කරන එක විතරයි. ඇයි හේතුව? ඔබ කරනවා අවබෝධයක් අවබෝධනේ අවබෝධය තියෙන සායනාන්තරනේ එහෙනම් සායනාන්තේ මගපල ලබයි ඔබ ඔතනම ඉඳී. එහෙම එකක් නෙමෙයි පින්වත්නි මේ ධර්මයේ කියන්නේ. ඔබම අවබෝධයෙන් කරන්නේ. ඔබම අවබෝධයෙන් කරන්නේ ඔබ අවබෝධයෙන් කරන්න නම් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඔබට ගුරුවරයෙක් ඕන නැහැ. ඇයි ධර්මයේ ගුරුවරයා වෙලා එතකොටම ලෝකේ ඇත්ත දැක්කා. යථාර්ථය දැක්කා. කල යුතු දේ නොකල යුතු දේ දැක්කා. මෙනෙහි කල යුතු දේ මෙනෙහි නොකල යුතු දේ දැනගත්තා. එතකොට ඔබේ සිත තුළ තියෙන්නේ රාගසිතක්ද ද්වේෂසිතක්ද මෝහසිතක්ද කියලා දැනගත්තා. දැකගත්තා. එහෙනම් රාගසිත නම් ඊට වඩා ඕන භාවනාව ඔබ දැනගත්තා. ද්වේෂසිත නම් ඊට වඩන්න ඕන භාවනාව ඔබ දැනගත්තා. නේ? ඒ අන්න එහෙමයි විතර්ක හිතක් නම් ඔබ ළඟ තියෙන අන්න ඊට අදාළ කරන්න ඕන භාවනාව ඔබ දැනගත්තා. එහෙම නැතුව දැන් ඔබේ සිත ඔබ දන්නෙත් නෑ ඔබේ සිත මට පේන්නෙත් නෑ. දැන් මගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි අපිට භාවනා කර්මස්ථානයක් දෙන්න. බලන්නකෝ දැන් ලෙඩ ඔබ දන්නෙත් නෑ ඔබට තියෙන ලෙඩ මොකද්ද කියලා. දොස්තර මහත්තයා දන්නෙත් නෑ තියෙන ලෙඩ මොකද්ද කියලා. බේතක් ඇවිල්ලා ඉල්ලුවොත් දුන්නු බේත හරියයිද? මේ කියන එක තේරෙන්නේ නැද්ද? දෙයනේ බලන කොච්චර සරලයිද කියලා එහෙනම්. මේ අනුන්ගෙන් අහහදුවන එකක් නෙමෙයි. මුලින් චතුරාර්ය සත්‍යයයි දැන දැක ගන්න ඕන. ඒක දැන දැකගත්ත හැටියේ ඔබට යථාර්ථය අවබෝධ වුණ හැටියේ ඔබටම තේරෙනවා කලයුත්ත නොකලයුත්ත. ආන්න. එතකොට ඕපනයිකයි ධර්මය තමන් තුලින් බලන්නේ ධර්මය තමන් තුලින්මයි ගලපලා බලන්නේ. උපදින සිත දැනගත්තා. ඒක නරක හිතක් නම්, ද්වේෂ සිතක් නම් ඒක නසන්න ඕන දේ ඔබමයි තෝරගන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඔබට මෙතෙන්ට ඇවිල්ලා හරි ලස්සන සිල් රැද්ද ඇඳගෙන ඇවිල්ලා සාන්ත විදියට ඉන්න පුළුවන්. නමුත් ද්වේෂසිතමයි නිරන්තරයෙන් සිත තුළ තියෙන අපිට පේන්නේ නැහැ එතකොට ඔබට දෙන්න කර්මස්ථානයක් අපි කොහොමද තෝරන්නේ? ඉන්නනි භාවනාව කරන්ද ඔබ මේන්න මේ සම්මාදිට්ඨිය උපයාගෙන. ඒ නිසා එහෙනම් දැන් කල්පනා කරන්න වෙලාව හැටියට ඔබ උත්සාහ කරන්න එහෙනම් මෙන්න මේ ප්‍රතිපදාව බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප වේදනාව මහණෙනි එක් අන්තයක් දුක් වේදනාව තවත් අන්තයක් අදුක්ඛම සුඛ වේදනාව මැදයි. ඒ කියලා කියන්නේ නම් ඔන්න බලන්න දැන් සැප දැන් අපිට ආයතනයක් හටගත්තොත් ඇස ඉපදුනා කියන්නකෝ. ඇස ඉපදුනා කියනකොටම ඇසයි රූපයයි චක්කු විඥානයයි. තින්නම් සංගති පස්සෝ. දැන් මේ තුන් දෙනාගේ ස්පර්ශය ඇති වෙනකොටම අපිට පින්වත්නි එක්කෝ හට ගන්නවනේ අපිට ඒක ඇති වෙනකොටම වේදනාව හට ගන්නවා. ඒ වේදනාව ආකාර කීයයිද? ඕනම ආයතනයක් ඉපදුනාට පස්සේ හට ගන්න වේදනාව ආකාර තුනයි. සැප එක්කෝ සැපයි. එක්කෝ දුකයි. එක්කෝ සැපත් නැති දුකත් නැති අතර එකක් නේද? අදුක්කම සුඛ වේදනා. ආන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන මහණෙනි සැප වේදනාව ඒකාන්තයක්. දැන් ඔන්න ඔබට ආයතනයක් ඉපදුනොත් ඔබ ඒක ඉපදුණු ආයතන නිසා ඔබ සතුටටපත් වෙනවා. ඒ කියන්නේ ආයතන ඉපදුන අය කියන්නේ බාහිර රූපයක් ඇසයි චක්කු විඥානයයි ගැටෙනකොටම ඔබට යමක් පේනවා. පේන දෙයට ඔබ සතුටු වෙනවා. අන්න සැප වේදනාව. නැත්තම් ඔබ අකමැති කෙනෙක් දැක්කා. දැන් මොකද පහළ වෙන්නේ? දුක් වේදනාව. අන්න දුක් වේදනාව. එතකොට සැපත් නැති එන කැමැතිත් නැති අකමැතිත් නැති කෙනෙක් පහළ වුණොත් ඉතින් සාමාන්‍යයෙන් ඒක සැපකුත් නෙවෙයි දුකකුත් නෙවෙයි දුක්ඛම සුඛ වේදනාවක්. එහෙම දේවල් තේරෙනව නේද? වෙලාවමදි වැඩි විස්තර කරන්න. තේරෙනව නේද? තේරෙනවා. එතකොට පින්වන්දි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. මහණෙනි ආයතනයක් ඉපදුනාට පස්සේ මේ ලෝකය කියන්නේ ආයතනයි. එහෙනම් ආයතනයක් ඉපදුනාට පස්සේ මහණෙනි ඒක එක්ක සැප වේදනාවක් වෙයි එක්ක දුක් වේදනාවක් වෙයි එක්ක අදුක්කම සුඛ වේදනාවක් වෙයි මහණේ සැප වේදනාවක් හටගත්තට පස්සේ ආන්නේ සැප වේදනාව තුල අපි හිටියොත් මහණෙනි ඒකාන්තයක් දුක් වේදනාවක් නම් හටගත්තේ දුක් වේදනාව තුල හිටියොත් මහණෙනි ඒක අන්තයක් ඒ කියන්නේ සැප වේදනාව කියන පිළිවෙන් දැකපු කෙනා ලස්සනයි හොඳයි දැන් අපි ඒක ගැන කල්පනා කරනවා අනේ හොඳයි ලස්සනයි කොහොමද කාගේ කවුද මොනවා හරි හිතනවා. දැන් මොනවා හරි ඒව අපි සිහි කර කර සිහි කර කර සිහි කර කර ඉන්නවා කියනකොටම අන්න සැප වේදනාවේ සැපවත් වෙනවා. දැකපු කෙනා අප්‍රසන්නයි අකමැති කෙනෙක් තරහ කෙනෙක්. දැන් ඊට පස්සේ ඒක ගැන එයා දැක්ක මොහොත ඉඳලාම දැන් අපි කුමක්ද කරන්නේ? මොකටද මේ මිනිස්සු ආවේ? කවුරු කියලා දාවේ? නොදැක්කනම් මේට හොඳයි මම මොකක් හරි කරන්න බලන්නම්කෝ කිය කියද එක එක සිතුවිලි පහළ වෙනවා. ඒවා දුක් වේදනාවේ දුකටපත් වෙනවා. දුක් වේදනාවේ දුකටපත් වුණා කියන්නේ අන්තයක්. සැප වේදනාවේ සැපටපත් වුණා කියන්නේ අන්තයක්. දැන් ඕක තේරෙන්නේ නැහනේ. ඇත්තම තේරෙන්නේ නැහනේ. නෑ. දැන් මෙහෙම කියා හිතන්නකෝ. පින්වත්නි සැප වේදනාවේදී සැපටපත් වුණා කියන්නේ එහෙමත් නැත්තම් මෙහෙම හිතන්නකෝ. දැන් ඇසයි රූපයයි චක්කු විඥානය පහළ වෙනකොටම දෙයක් දැක්කා. දැකපු දේ ලස්සනයි කියලා හිතුනොත් ඒ ගැන සිතවිලි පහළ කරන්නේ නැද්ද ඔය ඇත්තෝ? මට කියන්නකෝ සිතවිලි පහළ කරන්නේ නැද්ද? පහළ කරනවා. ඒ පහළ කරන්නේම දැන් ඔබේ නුවණින් ඔබ කල්පනා කරන්න ඒකට හිතින් බැඳිලා නෙමෙයිද? මම මේ බර වචන දාන්නේ නෑ. උපාදාන වෙලයි අරව මෙහෙම කියන්නේ. හිතින් බැඳිලා නෙමෙයිද? හිතින් බැඳුණු නිසා නේද හිතින් නැත්තම් බැඳුණ නැත්තම් හිතට කැමැත්තක් ඇති නිසා නේද ඒ කැමැත්ත නිසා නේද එයා ගැන දැන් දිගින් දිගට හිතන්නේ ඒ එහෙම දිගින් දිගට හිතනවා කියන්නේ බැඳිලයි බැඳිලා කියන්නේ තණ්හාවයි තණ්හා වුණා කියන්නේ උපාදාන වෙලයි උපාදාන වුණා කියන්නේ භවයයි භවය කියන්නේ සසර පැවැත්මයි ආ එහෙනම් සැප වේදනාවේදී ඔබ සැපවත් වෙනවා කියන්නේ අන්තයක් ලෝවේ පැවැත්මයි. දැන් ඔන්න දුක් වේදනා දැකපු කෙනා ඊතරම් ප්‍රසන්න නෑ. තරහකාරයෙක්. දැන් එයා කරපු වැරදි වැඩ ටික මතක් වෙනවා. එයාට මොනව හරි කරන්න ඕන කියලා දැන් දැන් එයාත් එක්ක කතා කරනවා ඔබ හොඳින්. නමුත් සිත ඇතුළේ ওই ටික ක්‍රියාත්මක වෙනෝනේ. තරහසිත සිත ඇතුළේම ක්‍රියාත්මකයි. එහෙම ක්‍රියාත්මක වෙන්න වෙන්නේ ඒක කෙරෙත් ඔබ බැඳිලා නැද්ද? බැඳිලා. ඒ බැඳීම ප්‍රියමනාප එකක් නෙමෙයි. ඒක නිසා දැන් තරහ සිතක් ඇවිල්ලා. දේශ සිතක් ඇවිල්ලා. අන්න දැන් දේශ සිත තුල නෙමෙයිද දැන් ඔබ එතකොට ඉන්නේ? දේශ සිත තුල. දේශ සිත තුල ඔබ ඉන්නව කියලා කියන්නේ දැන් ඇස ඉපදුනා යනු ලෝකයේ පහළවීමයි. ලෝකයේ පහළ වුණු එක දුකයි කියලා දැකලා දුකයි කියන්නේ දැන් දුක් වේදනාවක් හටගත්තා. ඒක තුලම ඔබ දුකේ දුකටපත් වෙනවා කියන්නේ ඔබ ඉන්නේ කොහෙද? ලෝකය තුලද ලෝකයෙන් ඈතර වෙන පැත්තකද? කතා කරන්ද? ලෝකයේ තුල. දැන් ඇස් මෙන්න නැවත සරල හිතන්න. ඇස ඉපදුනා කියන්නේ ලෝකේ පහළවීමයි. ඇස කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි. මේ තුන් දෙනාගේ පහළවීම කියන්නේ ස්පර්ශ එකතු වීම කියන්නේ ලෝකේ පහළවීම. ඉතින් ලෝකය පහළ වුණාට පස්සේ පහළ වුණු ලෝකය ගැන හොඳයි හිතුවත් ඔබ ඉන්නේ ලෝකයේ. මම මේ තවත් පැත්තකින් විස්තර කරනවා. ඒක නරකයි කියලා හිතුවත් ඔබ ඉන්නේ ලෝකයේ. එහෙනම් හොඳයි කිව්වත් ලොවේ ඉන්නේ නරකයි කිව්වත් ලොවේ ඉන්නේ. එතකොට දැන් මතක තියාගන්න ඔබ හොඳ විදියෙන් සිහි කල්පනා කරගෙන හිටියත් ජාති ජරා මරණ. නරක විදියට කල්පනා කරන් හිටියත් ජාති ජරා ව්‍යාධි මරණ. හොඳ විදිහට කල්පනා කරනකොට මෙයාට උදව්වක් පදව්වක් කරන්න ඕන කියලා සිහි කල්පනා කරොත් පුණ්‍යසිතක් වෙන්න පුළුවන්. ඔබ හොඳ තැනක උපදී. අර ද්වේෂසිත පවත්ගෙන යකට යුතු කරන් ගත්තොත් හතර පායේ උපදී. හොඳයි කියන සිතවිල්ල පිනක් වෙන්න පුළුවන්. නරකයි කියලා සිතන එක පවක් වෙන්න පුළුවන්. පිනක් කළොත් සුගතියේ, පවක් කළොත් දුගතියේ. සුගතියේ ඉපදුනත් නැවත ඉපදීමක්, දුගතියේ ඉපදුනත් නැවත ඉපදීමක්. සුගතිය කියත් ජාති ජරා ව්‍යාධි මරණ, දුගතිය කියත් ජාති ජරා ව්‍යාධි මරණ. එහෙනම් බුද්ධ ශාසනය මුණ ගැහුනේ ගැහුණද නැද්ද? මුණ ගැහුණද නැද්ද? මුණ ගැහුන්නේ. ඇයි නැත්තේ? දැන් ආයතනේ උපදිනකොට මෙන්න අපි ඒ දැකපු දසුන හොඳයි කියලා දැන් මෙන්න කල්පනා කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ පවත්නවා. එතකොට දැකපු දර්ශනය හොඳයි කියලා දැන් ඇහැ රූපයයි චක්කු විඥානයයි. රූපයක් දැක්කා. දැන් ඔබ කල්පනා කරනකොට ඇස් දෙක පියාගෙන මේ වෙලාවකට දැන් මෙන්න දැකපු දේ පේනව නේද? දැන් පේන එක පිළිබඳ දැන් චේතනා පහල කරනවනේ. චේතනා පහල කරා මේ විතර්ක පවත්වනවනේ. එතකොට මේ පවත්වනවා කියන්නේ කෙලෙස්ද නැද්ද? කෙලෙස්. කෙලෙස් සංසිඳනවද කෙලෙස් වැඩි වෙනවද? මේ බුද්ධිමත්ව උත්තර දෙන්න නිකම්ම දෙන්න එපා. කෙලෙස් දැන් ඔබ <coughs> දැකපු දසුන ගැන හිතනවා. එයා ලස්සනයි, කොණ්ඩේ හොඳයි, මුණ හොඳයි, යන රටාව හොඳයි. මොන මොන හරි හිතනවා. දැන් ඒ හිතන්න හිතන්න හිතන්න සිතුවිලි නෙමෙයිද පහළ වෙන්නේ? කතා කරන්න. සිතුවිලි. එතකොට ඒකට තණ්හාවක් තෙත් කරලා නැද්ද? තෙත් කරපු නිසානේ ඒක හොඳයි හොඳයි කිය හිතන්නේ. ඒ හිතන්න හිතන්න සිතුවිලි පහළ වෙනවා කියන්නේ ඒව කෙලෙස්ද? කෙලෙස්. එතෙන්ද කෙලෙස් සංසිඳ වෙන එකද වැඩි වෙන එකද? දැන් ඔබ නිකම් වාඩි වෙලා ඉඳන් මොකද්ද කරන්නේ? කෙලෙස් කෙලෙස් උපද්දවනවා කෙලෙස් උපද්දවනවා දැන් අන්න බලන්න හරි ෂෝක් කඩේ. දැකපු දසුණක් දැන් ඒක ඉවරයි. දැකලත් ඉවරයි. දැන් ගෙදර ඇවිල්ලා අයිනක වාඩි වෙලා කෙලස් උපදවන. දැන් කෙලස් උපදවන. කෙලස් උපදවන ගමන් පැනලා දුවලා ගිහිල්ලා බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟට සාදු සාදු කියලා බුදුන් වැඳලා එනවා. විනාඩි 5ක් මල් පූජා කරලා එනවා. ආපහු ගමන් දැන් ආපහු කරන්නේ මොකද්ද? කෙලස් වැඩි කරනවා. එතකොට මෙයා දැන් බුද්ධ ශාසනය ලැබිලයි. කෙලස් වැඩි කරන සිතක් නම් ඔබ උපද්දවන්නේ ශාසනෙන් ඈත. ශාසනය ලැබෙන්න නම් කෙලස් කෙලස් කතා කරන්න. සංසිඳෙන්න ඕන. අඩු වෙන්න ඕන. දැන් ඔබට කොහොම යඩු කරන්න දෙයියනේ? තෙරක් නැතුවම ඕකනේ වෙන්නේ. නේ? දැන් ඔන්න ඔබ දක්ෂ වෙන්න ඕන කෙලස් අඩු කරන්න. කොහොමද කෙලස් අඩු කරන්නේ? වෙන දැන් ඔබ බුද්ධිමත් වෙන්න මෙන්න මෙහෙම. ඔබ හිතන්නකෝ සැප වේදනාවේ සැපවත් වුණොත් අන්තයක්. දුක් වේදනාවේ දුක් වුණොත් අන්තයක්. ඕක අන්ත දෙකක් කියලාවත් දැන් තේරුනේ. එතකොට අන්ත දෙකක් කියන්නේ බුද්ධ ශාසනයට අයිතිද නැද්ද? අයිති අයිති නෑ. හැබැයි අදුක්කම සුඛ වේදනාව මැදයි. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ දැන් ඔබ අදුක්කම සුඛ වේදනාව කියන්නේ සපත් නැති දුකක් නැති මැද ස්වභාවයම නෙමෙයි. ඒක මෝහය. ඒකත් ප්‍රශ්නයක්. ඒක මෝහය. එතකොට <coughs> වෙනොත් එහෙම වුණොත් ඒත් හරියන්නේ දැන් ඔන්න එහෙනම් ওই තුන් ස්ථාන තුනෙන්ම අපි දැන් ගැලවෙන්න යන්න ඕන. සැබවින්ම දුක්ඛම සුඛයකට එන්න ඕන. සැබවින්ම උපේක්ඛාවට එන්න ඕන. එහෙනම් දැන් ඔබට නුවණින් විමසන්න තියෙන්නේ කුමක්ද? පිනත් දැන් ඔබට ආයතනයක් ඉපදුනා කියන්නේ ලෝකේ පහළවීමයි. ලෝකේ පහළවීම පිළිබඳව ඔබ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා කියන්නේ කෙලෙස් හදනවා. එහෙනම් දැන් ඔබට ලෝකයේ පහළ වුණු තැනදී දැකපු රූපෙට ඔබ කැමැත්ත ඇති කරගන්නවා කියන්නේ සැප වේදනාව කියන්නේ ඒක යට තියෙන අනුසය ධර්මයේ රාගයයි ඊට පස්සේ අකමැත්ත ඇති වුණා කියන්නේ ඒකේ අනුසය ධර්මයේ द्वේෂයයි. එතකොට එහෙනම් ඔබ සැපහන්ත දැකපු දසුන ගැන සැපයි හොඳයි කිය කිය හිතන්න හිතන්න තලු මරන්න තලු මරන්න රාගසිතයි පවත්න්නේ. නරකයි කියලා හිතන්න හිතන්න තලු මරන්න මරන්න ද්වේෂසිතයි. දැන් එන ඔබ කරන්නේ මොකද රාගසිතයි ද්වේෂසිතයි. ඒ අතරි මුණ ගැහෙනවා ඒ තරම් කැමැතිත් නැති අකමැතිත් නැතිව. එතන තියෙන්නේ මෝහසිතයි. එහෙනම් ඔබ දවසේම වැඩ කටයුතු කරන්නේ රාග, දේශ, මෝහ. ඔන්න. ඔය රාග, දේශ, මෝහ තුල නම් ශාසනය ලැබෙන්නේ නැත. බුද්ධ ශාසනය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔතනින් අත් මිදෙන මගක්. ඔන්න බලන්නකෝ. එහෙමනම් දැන් ඔතනින් අත් මිදෙන තියෙන මෙච්චරයි. ඔබ කල්පනා කරන්න ආයතනයක් ඉපදුනාට පස්සේ ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටුණාට පස්සේ ඔබට ඒ යමක් පෙනෙනවනේ. පෙනෙන එක සැපයි කියලා හිතෙනකොට දැන් පෙනෙන දේ කාටවත් නතර කරන්න බෑ. ඒක කර්මයක්. අස පුරාණ කර්මයක් නේ ඊට සාපේක්ෂ වෙන විපාකය. ඒක නතර කරන්න බෑ. හැබැයි සැප වේදනාව දුක් වේදනාව කියන එකත් නතර කරන්න බෑ කාටවත්. ඒක එනවා ප්‍රශ්නේ තියෙන්නේ සැපේදී සැපවත් වෙන්න බෑ. දුකේදී දුක් වෙන්න බෑ. ඒ කියන්නේ දුක් වෙනවා දුකේදී සපවත් වෙනවා සැපේදී. එහෙම වුණොත් බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ නැහැ. දැන් ඔබට තියෙන්නේ බුද්ධ ශාසනය මුණ ගැහෙන්න නම් සැපේදී සපවත් නොවෙන්න ඕන, දුකේදී දුක් නොවෙන්න ඕන. එහෙම ඉන්න තැනක් තාම ලැබිලා තියෙනවද? සාමාන්‍යයෙන් දැන් ඔබට මුණ ගැහලා තියෙනද මෙච්චර දැන් ශාසනය තුල කටයුතු කරලා තියෙනවා. සැප වේදනාවක් ආවොත් සපවත් නොවී ඉන්න තැනක් ලැබුණද? කතා කරන්න. ඔව්ද නැද්ද? දුක් වේදනාවක් ආව මොහොතක දුකටපත් නොවි මධ්‍යස්ථව ඉන්න තැනක් ලැබුණද? කතා කරන්නේ ලැබුණේ නෑ. එහෙනම් තවම ලැබුණෙත් නෑ මොකද්ද? බුද්ධ ශාසනය. එහෙනම් දැන් ටක් ගාලා බලමු තව විනාඩි <laughs> කිහිපයයි. මේ එහෙම උත්සාහයක් දරමු පොතන මුණින්ද. එහෙනම් පින්වෙන් දැන් ආයතනයක් උපදින විටම දැක්කා. දැකපු දසුන ප්‍රියමනාපනම් දැන් ඔබට හිතන් තියෙන මෙච්චරයි. සතුටුයි. අනේ හොඳයි හොඳයි කියලා හිත පවත්වන්න ගියොත් තණ්හාවෙන් තමයි වැඩේ යන්නේ. එහෙම වුණොත් තණ්හාව නිසා ඇති වෙන්නේ ශෝකයයි, දුකයි, සසර පැවැත්මයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ මෙන්න සැප වේදනාව දැන් ඔන්න මේක නිරුද්ධ කරන ක්‍රමය. එහෙනම් සැප වේදනාවක් හටගත්තා මේ හටගත්ත සැප වේදනාව හටගත්තේ සැප වේදනාවට හේතු වූ හේතු ධර්මයන් ගැටිලා එහෙනම් හේතු ධර්මයන් ගැටුණු නිසා සැප වේදනාවක් හටගත්තා එහෙනම් හේතු නිරුද්ධ වුණොත් සැප වේදනාව කියන්නේ නිරුද්ධයි. අන්න දැන් තේරුම් ගන්නකො මෙහෙම. දැන් ඇස උපදිනකොට දැකපු රූපේ සැප වේදනා වුණා. එතකොට දැන් ඔබ නුවණින් විමසනවා මෙන්න මට සැප වේදනාවක් හටගත්තා. සැප මේ සැප වේදනාවට හේතු උනේ හේතු ධර්මයන් ගැටලයි. දැන් මේ හේතු ධර්මයන් නිරුද්ධ වෙනකොට සැප වේදනාවද නිරුද්ධයි. දැන් ඔබ දන්නවා ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන හේතු ගැටුණු නිසායි යමක් පෙනුනේ. ඒ ගැටුණු නිසයි පෙනුනේ ගැටීම නිරුද්ධ වෙනකොටම පෙනීම පෙනීම නිරුද්ධයි. අන්න එතකොට ඔබ ඒකෙන් සැපවත් වෙන්න යන්නේ නැහැ. දැන් ඔබට දුක් වේදනාවක් හටගත්තට පස්සේ කල්පනා කරනවා මේම. දුක් වේදනාවක් හටගත්තමට මේ දුක් වේදනාවද දුක් වේදනාවට හේතු වූ හේතු ධර්මයන් ගැටීම නිසායි දුක් වේදනාවක් හටගත්තේ. එහෙනම් ඒ හේතු ධර්මයන් නිරුද්ධ වෙනකොට දුක් වේදනාවද නිරුද්ධයි කියලා හිතනකොට ඔබ දුකේදී දුක් වෙන්නේ නැහැ. ඇයි ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටු නිසා තමයි අපිට දැන් මේ දුක් වේදනාව කටගත්තේ. දැන් මේ දුක් වේදනාව හටගත්තේ හේතු ගැටු නිසා හේතු නිරුද්ධ වෙනකොටම ඒ ගැටුණු දෙයද නිරුද්ධයි කියලා දකිනකොටම දුක් වේදනාවේදී දුකටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. බලන්නකෝ දැන් කවුරු හරි කෙනෙක් ඔබ සාමාන්‍ය දෙයක් අත්විඳිනවා සාමාන්‍ය සම්මත ලෝකේ කෙනෙක් මරණයක් ළඟ ඉන්නකොට ඉන්න ගමන් එතන දිහා බලන් ඉන්න ගමන් මොකද කරන්නේ? අඬනවා. අඬන ගමන්ම අලුත් ඥාතියෙක් එනවා දැක්ක හැටි මේ පැත්ත හැරෙන දැන් අරකනේ ස්පර්ශ වෙන්නේ. අන්න හේතු ධර්මය ගැටුණා. ගැටෙනකොටම දැන් ඒකට අයියෝ එයා මැරිලා නේ කියලා දැන් අඬනවා. මේ සම්මත ලෝකේ සාමාන්‍යයි මම විස්තර කරන්නේ. මේ පැත්ත හැරලා මේ පැත්ත බලනකොටම ඥාති කෙනෙක් එනවා. ආ දැන් දක්කේ ආවේ කියලා මෙන්න අහනවා. අතන ඇඬුව මෙතන දැන් දක්කේ ආවේ අහලා කියනවා. මොකද මේ හේතුව? අතන හේතු ගැටුණා ගැටුණු නිසා ඒ දුක ආවේ. දැන් හේතු නිරුද්ධ වුණා. දැන් මෙතන වෙන හේතුවක් ගැටුණා. ඒ හේතු ගැටෙනකොට ඒ පැත්තට හැරුණා. බලන්න පුදුම වැඩේනේ. නුවණින් මම ඕගොල්ලෝ හිතන්න මම මේක ටිකක් සාමාන්‍ය එකක් මම විස්තර කරේ. එහෙනම් අන්න ඔබට සැප වේදනාවක් ආවොත් මෙනෙහි කරන සැප වේදනාව හටගත්ත හේතු ගැටලා හේතු නිරුද්ධ වෙනකොට සැප වේදනාව නිරුද්ධයි දුක් වේදනාවක් ආවා නම් දුක් වේදනාවද හටගත්තේ හේතු ගැටලා හේතු නිරුද්ධ වෙනකොට දුක් වේදනාවද නිරුද්ධයි එතකොට අන්න අදුක්කම සුඛ වේදනාව වෙනකොට අදුක්කම සුඛ වේදනාවදීත් මතක තියාගන්න එනවා ඔබට අදුක්කම සුඛ වේදනාවක් ආවා. ඒ අදුක්කම සුඛ වේදනාවද හේතු ගැටීම නිසා හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා හිතන්න. එහෙම සිතනකොට ඔබට මෙහෙම වෙනවා. ඔබ එතකොට සැප වේදනාවේදී සැපවත් වෙන්නේ නැහැ. උපේක්ඛා වෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ත වෙනවා. දුක් වේදනාවේදී ඔබ දුකටපත් වෙන්නේ නැහැ. උපේක්ඛා වෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ත වෙනවා. උපේක්ඛා වේදනාවක් ආව උපේක්ඛා වේදනාවෙදිත් ඔබ උපේක්ඛා වෙනවා තේරුණාද එහෙනම් අන්න බලන්නකෝ සැප වේදනාවේදීද සැපවත් නොවි උපේක්ඛා වෙනවා දුක් වේදනාවේදීද දුක් නොවි උපේක්ඛා වෙනවා අදුක්කම සුඛ වේදනාවේදීද එහෙම නොවි උපේක්ඛා වෙනවා එහෙනම් අන්න ඔබට දැන් මැදුම් පිළිවෙතක් විදියට මධ්‍යම ප්‍රතිපදාවක් විදියට දැන් මුණ ගැහෙන මොකද්ද ආන උපේක්ඛාව මධ්‍යස්ථභාවය අන්න උපේක්ඛාව. දුකේදි දුකටපත් වෙන්නේ සැපේදි සැපටපත් වෙන්නේ ඒ අදුක්කම සුඛයේදී අදුක්කම සුඛ බවටපත් වෙන්නේ නැතුව ඒකෙදිත් උපේක්ඛා වෙනවා. එහෙනම් ඔන්න ඔබට මධ්‍යස්ත මැදුම් පිළිවෙතක් මුණ ගැහෙනවා. ඒක තමයි පින්වත්නි කුමක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඔක දිගින් දිගට දිගින් දිගට පුරුදු කරන්න, පුහුණු කරන්න. එහෙම පුරුදු කරන විට එහෙම පුරුණු මේ ප්‍රගුණ කරනකොට ඔබට ආර්ය අෂ්ටාංග ඒ කියන්නේ ලෝකේ යථාර්ථය දකින්න වෙත. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේම තමයි ඔය වැඩෙන්නේ පින්වත්නි. දැන් ඔබට සැප වේදනාවක් ආපු හැටියේ මෙනෙහි වෙනකොට හේතු ගැටු නිසා හටගත්ත ඒ හේතු නිරුද්ධ වෙනකොට මේ සැප වේදනාව නිරුද්ධයි කියලා දකිනකොටම ඔබ සැපේ කෙරෙහි පවත්වපු හිත මධ්‍යස්ථ කරනවා. එතකොටම අන්න බලන්නකෝ එහෙම වෙනකොටම ඔබ මැදුම් පිළිවෙතක් ඔබට පෑදීගෙන එනවා. දුකේ දුකටපත් වෙන්නේ යන්නේ නැති වෙනකොටම අර විදියට අවබෝධ වෙනකොටම ඔබට මැදුම් පිළිවෙතක් එනවා. එතෙන්දි බලන්න ඔබ දුක් වේදනාවක් ආපු වෙලාවක් වුණොත්, දේසිතක් ආපු වෙලාවක් වුණොත්, වචී දුස්චරිත, කාය දුස්චරිත ඔසේරටම යනව නේද? ඉතින් ඒවෙන් නතර වෙනවනේ. ඒව යෑම නතර වෙනවා ඔබ හේතු ගැටුණු නිසා හටගත්ත හේතු නිරුද්ධ වෙනව නිරුද්ධයි කියලා දැනගත්තොත්, දැකගත්තොත් ආන්න ඔබ එතන මධ්‍යස්ත වෙනවා. මධ්‍යස්ත වෙනකොටම කාය වචී දුස්චරිත වලට යන්නේ නැහැ. යන්නේ නැහැ කියන්නේ සිල්. සීලය. අන්න සීල් රකින්න. તો වෙන සීල් රකින්න ක්‍රම නෙමෙයි. අනිත් ඒවා තිබුණේ අබුද්ධෝත්පාදි කාලවල. ඔන්න ඔබට සීල් රකින්න ක්‍රමය. එතකොට ඒ සීලය, ඒ සීලය රකින ඒ නිමේෂයේම ඒ සිත තුළම සමාධිය හට ගන්නවා. ඒකම ප්‍රඥාවමයි. ඇයි යථාර්ථයක් දැකලානේ ඔබ දැන් මේ කටයුත්ත කරන්නේ? යථාර්ථය යම් යම් දැනුමක් ඇතුව. ඒ දැනුමයි ප්‍රඥාව. එතරම් සමාධිය. එතනම සීලය. එක් මොහොතම එක්සෙනිකවම ඒ සිත තුළම පට ගන්නවා සීල සමාධි ප්‍රඥා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඔන්න බලන්නකෝ. එහෙමනම් දැන් ඔබට තියෙන්නේ පින්වත්නි ලෞතුරා බුදුරජාන් වහන්සේලා ලෝකේ පහළ වුණේ අපි සසරේ පවත්වන්නවත් සසරේ තැන් තැන් වල යවන්නවත් සසර නවත්වන්න. එහෙනම් සසර නවත්වන්න පුළුවන් කෙලෙස් සංසිඳවන්න පුළුවන් මේ ධර්මයේ අහලා නුවණින් විමසලා ඔය ඇත්තන්ටත් මේ ජීවිතය තුලදීම මේ ගෞතම සාසනය තුලදීම සසර දුකෙන් එතර වෙන්නම හේතු වේවා වාසනාව වේවා කසල් අද මෙම ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ බිබිල ඊතනවත්තේ පදිංචි BW ලුකුමැණිකේ උපාසක මාතාව සහ මා සහ TWM ගුණවර්ධන උපාසක මහතා ඇතුළු දූදරු පිරිස අරමුණු වශයෙන් මේ මියගිය පිරිසක් නම් කරගෙන ඉන්නවා මැටිගහතැන්න ශෛලබිම්බාරාමයේ විහාරාධිපති එම් දේවානන්ද ස්වාමින් වහන්සේත් BW තිසාහාමි උපාසක මහතාත් හීන්මණිකා උපාසක මහතාත් TWM කිරිබණ්ඩා උපාසක මහතාත් ආර්.එම්. බණ්ඩාරමණිකා උපාසක මහතාත් ඩී.එම්. බණ්ඩාරමණිකා උපාසක මහත්මයාත් ආර්.එම්. ගයානි ප්‍රියංගිකා ආර්.එම්. තිසාහාමි උපාසක මහතා ආර්.එම්. රම්මණිකා උපාසක මහතා ටී.ඩබ්ලිව්.එම්. තිසාහාමි උපාසක මහතා ටී.ඩබ්ලිව්.එම්. හීන් බණ්ඩා උපාසක මහතා ඒ.එම්. මුදලිහාමි උපාසක මහතා ආර්.එම්. සුදුමැණිකා උපාසක මහතා මාතා ඩී අමරසිංහ උපාසක මහතා පී ගුණසිංහ උපාසක මාතාව ඒ අමරසිංහ උපාසක මාතාව යන ඒ පින්වත් uh, මියගිය ඒ පිරිසට පින් අනු පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් uh, විශේෂයෙන් මේ කටයුතු කරන්න. ඒ වගේම සෙත් පැතීම තියෙනවා BW ලොකුමැණිකා උපාසක මාතාවට සහ TWM ගුණවර්ධන උපාසක මහතාට නිරෝගී සුවය හා දීර්ඝාස පැතීමත් කවින්දුද සිල්වා දරුවාගේ අපල දුරු වීම සහ බිබිල ප්‍රදේශයේ පැමිණි මෙම පුණ්‍ය කර්මයේ සහභාගී වූ සියලු දෙනාටම නිරෝගී සුවය හා දීර්ඝාස පැතීමත් අරමුණු කරගනිමින් එන ඇති විශේෂයෙන් කල්පනා කරගන්න මේ සම්බන්ධ වුණා වූ හැම දෙනා වෙනුවෙනුත් ඊතින් නම් සඳහන් කරමිය ගියේ නම් සඳහන් කළේ පින්වත් පිරිසටත් පින් ලබාගත හැකි ස්ථානයක ඉන්නවනම් මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් ඒ ඇත්තන්ටද අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙනවා. ඒ වාගේම එහෙනම් ඒ මිය ගියා වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවුන්ද මේ පින්පෙත් අනුමෝදන් වේවා. මේ සම්බන්ධ වුණා වූ ඔබ අප හැමදෙනාම නම් මේ පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන්ම වේවා කියලා සාධනාවක් දෙනවා. ඒ වගේම සම්බන්ධ වුණ ඔබ අප හැමදෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම සංසාර දුක්ගින් නිවාලමින් සසර කතරෙන් එතර වෙන්නම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම හේතු වේවා වාසනාව වේවා හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි